ජීවිතයේ පවතින ඇලෙන ආස්තාවල කරන කටයුතු තමයි අසත් කරන්නේ. සමාජ ජීවිතය මානසික විද්‍යාවේ මහත්කා ගෞරවය සඳහා අනුකම්පාවකි මහා සංස්ථා අනුකම්පාව අනුකම්පාව කාර්යයන් මේ සූත්‍ර පාඨයේ අනුවන්නේ අනුත්තර නිසාවේ නරක නිසාවේ මරණ සාපේක්ෂව උත්තර කියලා සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි මරණ සාපේක්ෂයේ පතන් බලන සූත්‍රයේ දෙකේ මරණ සාපේක්ෂයේ කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මේ සූත්‍ර දෙකේම මේ මා සමිතියු පාඩේ දැක්වෙනවා. මනස විශ්වයේ භාෂාව බලපතා මහා කලාවේ මහා සංස්කාර අමතකදා අමතක පරිසාරණ මමනේ මේ මාර්ග සතිය භාවිතා කිරීමෙන් භෞතික කරණය කිරීම නැවත නැවත වැඩිමින් මහා සදාරෝපී මහා සංසාර මහා පලයක් පස්වෙනා මහා සංඛ්‍යා ලබා ගන්නට සුවම් වෙනවා අමතෝ කතා අමතර පරිවර්තන නිවනට ඒක දුර වෙනවා නිවන කෙලවරටයි පවතින තුමාට මරණ සම්භාවනා අපි අසාරදී නම් මහා සති භාවනාව තුළින් ප්‍රසාරණය ධ්‍යානයේ පහළ සමාධිය පමණයි ඒකට දැනෙන්න පුළුවන් කියන්නේ. ඔක්කොත් කැලේ කියන දෙතිමාරකින් කොට ප්‍රකාශ කරන ඒ ආකාරයෙන් දේශකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දීක පාඩ විස්තරවලින් කර්ම දේශනා කරනවා. ඒකයි අපි බලන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩේ මේ සම්පූර්ණ මානසික භාවනාව මානසික දැනීම සාමාන්‍යයෙන් දැන් ජීවිතවල මානසික කරන භාවනාවදී අපට නිවාණය වස්තාපනවා. මේ පාඩකදී මනිතක සම්පූර්ණයෙන් විමානසිකව මනස කර භාවනා වැඩිමින් ඇතිකර ගන්නට පුළුවන් නිසි ආකාරයෙන් එය කරනවා. විකෘති මානසික කුසී මනස භාවනා වැඩිමින් ආකාරයෙන් ඉස්සරහට යනවා. මේවා ජීවිතේ සම්මත ඉස්තර කරලා. මේකේ ජීවිතයේ මනින්කට භාවනා වෙනවා නම් ඇත්තම නිදිනේද උපචාර සමාධියක්වත් ඇතිකර ගන්නට නැහැ වන්නට තියෙනවා. ඒකවත් බොහෝ කලකට ඒ ඒ ඉතිමානී කියන පොතේ දැක්වෙන්නේ විවිධ ආකාර උපමා දක්වන සමාධිය මාර්ගයේ සිදුවන ආකාරය ගැන සිතන සමාජ පිටුපතේ මහාරාම සේනා පිටින්සේ මම මේ දැක්කේ නිසා මාගේ පස්සේ මේ අන්තිලකේ මෙය පුදුම ආයතන ඒවා ආත්මකල දෙන මතමාගේ මරණය කියන බව ප්‍රකාශ ඉන්නේ දීපත් වෙනවා එනකොට පස්සේ මේ මානසික භාවනාව දෙකින් අපිට සතුන් කරපත්නා ධර්මයන් දුන්නේ ඇතිවන පාරායන පස්නා භාවනා කරන්න පුළුවන්. ඇත්තෙන්ම වැඩි පාරායන පස්නා භාවනා. බුදුදානමාතේ සතර සතිපට්ඨාන සූත්‍රයේ වඩා විමර්ශනය කරන විස්තරයේ විස්තෝතී පාපාදී කරන සීලකායතා කියන ඒකම සංඥා වීමම සංඥා කියන සංඥා උත්මාන සම්පූර්ණ කරන විස්තරය

සාකච්ඡාවක් ගතන මානසිකයක් ඒකම තමයි අනිවාර්යම මානසිකයක් කරනවා. එක දවසකදී දවස් දෙකකදී දවස් තුනකදී මානසිකයක් කරනවා. සෝයන්නේ කායන සංහරදී ඒකත් නිදහස දෙකක් තුනකට උතුමාට සාමයේ නිවිලා. නිවිල සම්මේ පාඩනය. විකුප්පද ගාන නරමිනී මොහොතකට කරන අන්තිදෝනි නාස්තිදෝනි මෙහි මේක දැනගන්න ඕනේ කරලා මොනියේ පාරකට සම්බන්ධ විසමාවේ කරදී අනුව බලන්න යන්නේ ඒ අනිත්‍යන සමාධිය පැහැදිලි අයන්තෝ කාර්ය විමානයේ කර එනම් ධනෝ මේක භාවයට පස්සනවා එනම් භාවයේ නම් මනසී සෝතේ මේක භාවයේ ඉක්මවා නෑ මගේ මේ මරණයට පස්සේ මරණය පාලක කරලා ඒකී පරිසරය අනුකූලව සමාන්‍ය ශරීරය ඉතේ මරණයට පස්සේ ආකාරයේ කීපයක් කරන්න කියලා දක්වනවා. මේ විදිහට කොටස් නාමයක් කියනවා කීප දෙකේ කියලා කියන්නේ ඒකයි. ඒ අතරේ කොට අර්ථ බන්ධතාවපන කාරණාවක් තිබෙනවා. සමානීය කරගැනීමේ අන්නයේ කරගැනීමයි සමානී අන්නයේ ජීවිතයේ විතරයි කියලා කියනවා. මේ මෙහි කරනකොට ඒකේ සමුදය බය කියන එක තමයි ඒ වෙනකොට ජීවන සාර්ථක කරගන්න පුළුවන්. මේ පාරසත්පරණ සූත්‍රයේ අනුකූල මරණ ප්‍රතිපදාව කරන කරනවා ජීවමාන පාරාසන ඉතේ නෝනා දුර්ජාන මහත්මයේ එනසින් බලාරන්නේ සමදේ ධනමන පස්තිවා පාරාසන විදේ වර්ණමාන පස්තිවා පාරාසන විදේ සමදේ වර්ණමාන පස්තිවා පාරාසන විදේ අතිමානුෂිකා අනත්ත සති පටිපටිකා යති යාමදී මානමස්සාය අතිත්තමස්සාය සීල දේශනාවේ නැතිසි මේ මානසික භාවනාවේ නිමාකාරයෙන් කරනවා ඇත්ත වශයෙන්ම ඒකේ මාර්ගය වන සාර්ථකවන සමානම මේ පොතපොතේවත් ඇත්ත වශයෙන්ම සතර පිටවස්නා භාවනාව දෙන්නේ එනිසා අපි ඉන්දියාවේ යනවා වගේ ඉන්දියාවේ පාරමාණු මොහොතකට කරගෙන කරා යනවා උපන් ජීවිත මොහොතින් මොහොත මරණාස්තේ කරායන දීනාදීන ජීවිත පිටරට මරණසත් භාවනාව විස්තර කරේ අර විසුද්ධි මාර්ගයේ ගැටෙන මේ සංස්කෘතිය දැන් කියන්නේ ඒකම නෙවෙයි ඒකම පාඩකෝදී අපි මරණසත් භාවනාව කලේ සමගින් දරනා දෙකෙන් කරන ඒ කියන්නේ ප්‍රාණික ආකාරය විශේෂයෙන් දැන් අපට කරන්න පරිණිමු අර බුදුදානන් වහන්සේ වදාළපරිදි සමාධියේ අර භාවනාවලියක් නෙවෙයි සමාධියම වලදී සමාධියේ කියන පිළිබඳව මල නිමිති කියලා කතාවක් කරනවා සමාධියේ මලදී සමාධියේ සිස්තන ආකාරය බලන්න අනායතයෙන් මනෝමය පස්සලා මේ මරණයට පස්වීම දකින ගමන් අපි කලේ එක් දැකලා ආනාවක් කියනවා නරනාති බලනාති බලාපොරොත්තුන මුඛ්‍ය පරමාර්ථයේ මොකද්ද අපි මරණ නැරෙන මොහොතට පත් වෙන කොට අපි නැරෙන කොට අපට මේ ලෝකේ තියෙන සියලුම දේවල් අත්‍යන්තයෙන් සමාහිනට සිදු වෙනවා. කිසිම විකල්පයක් කිසිම දෙයක් නැහැ. අපරාධයේ ඇලෙන්සලක් සමන්ගේ දයවන්ද සමෝදල සමෝදනයට දිනෝත්නන්ද ස්වාමීකාන්ත භාවයමන භවන තේකතෝ කවුද ඒකද මරණ මොහොතේ ඒ සියල්ලම අපට අත්හැර ගන්නට සිදුවෙනවා සම්පූර්ණ පහාරේ සම්මියන්ති සියල්ලම අත්හැරලා යන්නට සිදුවනවා ඒක මුලින්ම මතක තියාගන්න ඕන. අපි මේ ඇවිල්ලා දැනෙන මේවා බඳහන කිසිදකයි. මේ කියන්නේ නාතේ අත්හරින්න ඕන. මේක පෙර ආත්ම දානන් අපි ලෝකේ මනසෙන් වශයෙන් ජීවත් වෙලා තියෙන කල්පනා. ඉදා සිටු භාග්‍යවරු ඉදා මාත්‍රියක්. එදාට සාංස්කෘතික වර්ධනයේ අපිටම ජීවිත ගිය වාගේ ජීවිත ක්‍රියාත්මක මනසාරණය මුදුනන්නේ ඒ ගිය ආත්මයක සුදුමාසු අදරාසකෝ එදාට ධර්ම නදාරකෝ එදාට ජීවිතල වස්තුව අදකෝ ඒ සියල්ලම ගිය ආත්ම ඉලකදී ආවේ අලුත් අන්දරකට මේ ආත්මයේ තිබුණු අංගලෙන් අලුත් අංගලෙන් දාලා දැන් මේ අංගලෙන් අලුත් මාර්ගයේ අලුත් විස්තරයන් අලුත් සම්බලමක් හොදන්නේ මේ නාමිත අංගලමට මොකද සිදුවන්නේ මරණ මොහොතේ ගිය ආත්මයේ ජීවිතේමයි අපර ඔක්කොම අතහැරලා යනවා කිසිලෙක් අපපසු පසු නෙමෙයි අපිට වෙන කරන්නේ දෙයක් නෑ කියලා දැන අපි අතට සංයමා කරනවා සමාධිය හදන්නේ කියන විශ්ලේෂණයට මම අයියේ මම මේ මානසික පස්සනාවේ මේ කියන දෙයක් කියලා හිතට මනසින් බවවෙන්නකොට ඒ තරකේ ගැන සිතා බලන්න මට මොකක්ද කියවන්නේ කියලා අත්හරින්නට සිදුවෙනවා දැනෙන්නේ කියලා. මේ සිද්ධියේ සාමාන්‍ය සත්‍ය වශයෙන් සිදුවනවා. එනිසා මේ භාවනා කරනකොට මේ කාර්යය තුළදී යම්කිසි දැනීමක් යම්කිසි ගැනීමක් තියෙනවා යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා ඒ සියල්ලම අත්හැර ගන්නවා මරණය විපස්සන ඒක විසානකමක් කියයි. කියන්නේ අත්හැරීම. මරණය සමාපිතකනේ පිටකරන අරමුණෝදී සියල්ලම කාර්යයෙන් සිදුවන දෙයින් මම ඒ සියල්ලම කරනවා කියන්නේ දේවල් සියලුම ගන්ධන සියලුම සම්බන්ධතාවය සිටින් සම්පූර්ණයෙන් අසමයිනවා මේ පුරුෂකල තරක මාර්ගෝදී සිටින දියක් එකක් නැතුව කිසිම ඇලීමක් නැතිව අර මාත්‍ර අනුමාත්‍ර විශේෂයක් අඳලද කියලා සබාරන්නේ සියල්ලම අසමයින්න පුළුවන් එහෙම අසහාරණයට බැරිම මරණවදී පාපයන් බැරිමක් ඇතිවෙනොත් දැන් කියන මනස රූප නිවේ නැතිවන්නේ ප්‍රේත ලෝකයේ පිටා. ඒක නිසා මේ මනසක භාවනාව තුළින් නිවන සාක්ෂාත් නොකර ඒකෙන් ධ්‍යාන කළ ධ්‍යාන මාර්ගය හොඳට අපට මේ කියන හොඳතන පිළිපදීමට යන උපකාර වෙනවා කර්මිත නිරන්තරයෙන් මේක ක්‍රියාත්මක කරනවා නිරන්තරයෙන් සෑම දවසකම මනෝසත්‍යයක් වශයෙන් විනාඩි 4ක් 5ක් වඩනවා නම් නියම වශයෙන් අවබෝධ කරගන්නවා නම් මරණ කාලයේ තුලදී සියල්ලම මට අත්හරින්නට වෙනවා ඒ නිසා සියල්ලම මම අත්හරිනවා කියලා පෙරෙන් දවසකින් අද වශයෙන් විනාඩි 4ක් 5ක් සියලුම ධර්මය අත්හැරගන්නට පුළුවන් අවබෝධ සම්මානයේ සිදුවන සමය ඔක්කොම අත්හැර යන්නට අප සූදානම් කොතනකවත් දෙකේ දෙන්නේ නැහැ දැන් දෙයක් තමයි ගැටලුව කපන්න කරලා ආරම්භ වෙනවා කියන එක. සියලුම මොහොත ආයතන කරයි. මේ විදිහට ගන්න කඩුවෙන් කඩුවෙන් කඩුවෙන් ඉන්න මේ කප්පයට දෙන්නට මානසිකය ප්‍රසාරනවා මම ජීවිතයෙන් කරන කීය ප්‍රසාරයේ මේ මානසික භවනා වෙන්නේ මම උත්තර වෙනවා මේ මානසික භාවනාව අර ජීවිතේ ප්‍රතිකරණ මාසේ කරන දෙයක් ඒ විදිහට ප්‍රකාශ කරන්නේ නිදුනන්දරාගේ ප්‍රේමාකාරයෙන් මානසික භාවනාව වඩන ආකාරය. සමාධිය මදනමින් සිටින දැකලා ඊට පසුව සියලුම දේවල් පිළිබඳ අයින් කරන අත්හැරෙනවා අවම සෝමන කටයුතු පරිදි ඒක පස්ව මනමිනේට මොකද බලන්නේ ඒක සම්මතනවා ජීවම කරනවා ජීවිතම කරනවා දවසක්නේ මොකද නෑ මනමිනේ දවසක් කියන යනකොට ඔය කියන පිළිතුරු කියන්නේ මා මොකද කියනවා ඒක අනුපාතක හැරෙනවා විකෘති ස්වරූපයක් හැරෙනවා නැත්නම් අප්‍රියකර අනුපාතක බවට පත් වෙනවා මේ ගන්න දවස් දෙකක් යනකොට තුනක් හතරක් යනකොට වගේ ඒකත් කරන තමයි මාගේ මොකද ගන්න. මේ පොදෙස්තරණ නැහින් කරනවා දෙක තුන වර්ග මොකද වුණා වර්ග නියෝනවා වර්ග. සාමාන්‍යයෙන් පන්තිවලින් ගලනවා, ඇහෙන් ගලනවා, සතින් ගලනවා. මුලස්කාරණ කිසි දැනුමක් කිසි දෙයක් මේ කෝඩයක් ගලනවා. මේ කරුණ බලන්න. මම කියන්නේ මේ කරුණදවස් ඉන්නවා දෙකක් යන්නේ නැතිනම් ගියා. මෙන්න හතරක් පහක් යන මේ උදත් කළකලා යනවා. මේ කරනකොට කායාවට පස්සේ මම කරන්නේ. මරණය පුරාණ කරනවා. මේ විදිහට කියන්නේ මෙහෙම කියන්නේ පුරණ ආපුණු වෙනවා ඔය සැකකරන පන්නෝ ගන්න ජීවෙනවා ඒ ඒකේ නිහිතපත් වෙනවා. විනාශ වෙනවා. දැන් මරණය ඇති වුණොත් තමයි මරණය කියලා කරන්නේ. දැන් කුකුරණ. කුකුරණකට මේක ඇතුලේ තියෙන වායු ධාතු කොටස් තුනක් කොටස්. මොනද මොකද කියන්නේ? ධාර්මයේ කරන ගන්න අපේ ආමාශයේ තියෙන වායු කියන පිළිගන්න. අපි යන්නේ පුරාණ වායුව කියනවා. මේක උපරමක අර ඇන්නේ කියන වායු ධාතුව බාහිර වායු ධාතුවට පිටතිනවා. අභ්‍යන්තර වායු ධාතුව බාහිර බාහිර වායු ධාතුව ධාතු වශයෙන් විපාක බලයෙන් පාදිනවා. මේක තමයි මේ වෙනකොට අපිට බලන්න පුළුවන්. අර මේ කියන මොකක්ද මොකක්ද කියන පටන් ගන්නකොට සමාධි හිමලින් ඇඟැලේ කියන සමාධියට අතරින් එක තමයි වායය සාධු බාහිර වායය සාධු දෙකකින් එක්කෙනා. මේ වායය සාධු යන තනියම තවත් මතකයක් අරගෙන සමාන වශයෙන් වායය සාධු විතරක් අදින් මේ කරන්නේ. මේකේ වාය තමයි රාජ්‍යයන් පොලිසියලා තියෙනවා ඒකට කරන්නේ වායතාවන අනුතරයි අනිත් පාඩක සිටිනවා අනිත් පැත්තේ වායතාවක් පමණක් අවබෝධ කරගන්න සමාන මේ පරිදෙන්නේ ඉංග්‍රීසි නාමවලට කරන්නේ වුණේ වමාතකදී අනිවාර්යයෙන්ම විද්‍යාලයෙන් බලන්න සිටිනවා මේ බලන්න සිටිනකොට ඉංග්‍රීසියෙන් පොතකට ඔක්කොම පොළොවට උරා ගන්නවා මේ පලාතකින් බස් පවා දිනු කියනවා තමයි කනකොල පවා මට කියන පොළොවේ දාලා අර බලයෙන් ගලාගෙන පොළොවේ විභාගයෙන් මේ වගේ තියෙන කනකොල පවා නිකන් දුරුපයක් අනුතයක් මනමාල වස්තුක වාස්තවදී කියන එක මේක අපි බලමු සමාධි මාර්ගයේ මේ කුමරණයේ වාරයන් දහවල වාරයන් වාරයන් හතරට තියෙනවා ඒකෙන් හොඳ පාරවල් තියෙනවා මේ මතර කොටලේ කොන ජීවිතයේ විසුණු දුරා නිරාමයන් සමහර වෙලාවට කොට වාස් කියනවා දෙකේ ඉඳලා මේ විනෝම මතර කොටල බලවතුරාක් කියනවා නැවත වාස් වේලා ලැබෙනකොට නැවත දැනීමකින් වසකතන පිටිනවා බාහිර පරිදි අභ්‍යන්තර පරිදි ආපෝදාරුව බාහිර ආපෝදාරත් සම්බන්ධ කියන මේ සිල්ලන දැන් මුන්න මාතේ මුන්නේ වලරාතිය පොළොවට උදින යනවා මාර්ගකට ඉන්න මේ හරියට බලනකොට අපිට ඇසස් පැකිල්ල පේන්නට පටන් ගන්නවා හිතට තියෙනවා ඇසස් පැකිල්ල සමානයි මේ නැවත කියන කාර්යයට විස්තර නිකුත් ආයේ ඉතින් ඒකේ බලන්න මෙන්න මේ ඇටකෑම ජීවන විද්‍යාවන ජීවන විද්‍යාවන පාස්තින ඒකට සම්බන්ධ ආකාරය. මේ දෙකෙන් තියෙන කොටස මොන දිවෙනවා මොන පාස්තිනවා විද්‍යාවේ කරලා තියෙන මේ ආකාරයෙන් පාඩේ සිහිනද ජීවන එකට ඉරදිලා පස්තින් පස්තින් යන ආකාරයට අපි සිටින් බලාගෙන මේක සියලුම ඇටකට පොළොවට පස්නාට පසුව මේ ශරීරයේ ඇන්නේ අපි මනින්දය හිතට නොපෙනී යන මොකද රූපවල ඉඳලා මේ පතන ආපෝතී වායු සාපහතරේ ඉඳලා මේ විලාවේ හිත සැරසෙන්නේ ඒ තරම් පතන බාහිර ධනවලට දැක්නාට පස්සේ වෙන එන්නේ දෙයක් පිටේ නෑ හිතට යන්නට අරමුණක් නැති නිසා අපේ රූප බුද මේ සම්පූර්ණයෙන් වෙනස් කරන නෑනේ ගොස් අහසේ සිට පාවෙනා සම්පතක් යක්ෂයෙක් මේ තාත්තය විකල්ප කරගෙන කියනවා සමහරවල් දෙවිට වැඩි කියලා ගන්න පස්සේ ඒක නිසා මේ සිංහත් අයට මේක කරන්න පුළුවන් ඊට පස්සේ නිවනට යන්නට කවදාවත් වැඩ කරන්නට ඕන මෙන්න මේ ත්‍ස්සේ ඇතිවීම මහා ලෝක සමාධිගතයක් උත්තරවීම කර්මස්කන්ධ භාවනාවදී කිසිම රූපයක් පිටදෙන්නේ නැහැ. අසිත අහසේ අහසේ සිටයි එක්කලා සිත අහසේ භාවනාවදී කිසිම අරමුණක් නැහැ. සිත විසර සිතට කිසිබරක් නැහැ. සිත සැහැල්ලු සිත සමානයි. සිත සමාන වෙලා සම්බන්ධතාවයකට පත් වෙලා මුනි පවතින ආකාර ධාතුව කලින් කරන්නේ. මේ පස්සේ දුක්ඛත කරගන්නට පුළුවන් කෙනෙකුට මා අල්පන්නේ දීක කරන්න පුළුවන්. මේක එහා පස්සයක් තිබෙන විකර්තය ආර්ථය මනසද භවනාව තුළින් නැති කර ගැනීමට පුළුවන් ශක්තියක්. ඒක කරන්නට නම් මරණයක් නෙමෙයි කියලා අපි හිතන්න ඕනේ. ඒක දැන කියන මම දැන් මම කලින් දවසේ විස්තර කළා දැන් අපේ ප්‍රශ්න දැනගන්න අවශ්‍ය නෑ. මරණයක් නෙමෙයි කියලා අවබෝධ වෙන කිසිදු සත්‍යයක් ගැඹුරු සමාජයක් අපට දැක ගන්න ගාමීදී මෙලෙස මුල් පරිවිදේන චිතක නිරකණී ආශේෂිත පාවන්නා බලසත්‍යයක් එක්ක දුොහොත් මේ අයදී අනිත්‍යයක් කරන්නේ මේ අනාත්මයේ සිට පවතින සාත්‍ය විනාඩි 10ක් තුළ මට 10ක් තුන පවතිවා. ඒ මාධ්‍යස්ථාන කරාට පසු විනාඩි 10ක් තුළ සිටින්න පුළුවන්. නැවත අධිස්ථාන කරන විනාඩි 15ක් මට මේ ලැබේවා කියලා. සෝමනාය පහළවක් වෙන සුලමන ස්ථානපත්ති මේ ආකාරයෙන් විනාඩි 10 15 විස්තරයෙන් මේ මේ ශූන්‍යතාවයේ මේ ස්වરૂපයේ සිටින සත්‍යය අපි ජීවු කරගන්නවා. ඒ තුලින් අපි වඩන්නේ සම්මා සමාධිය, අපේ සමාධිය වැඩෙනවා සම්පූර්ණයෙන්. මේ මේ වැඩෙන පසු විදර්ශනා ඇතිවෙන මේ ශූන්‍යතාවය දැක්කොත් හරියට කියනවා අපේ පාරමී ශක්තිය අරිත සීලත් වෙනවා මේ අවබෝධයෙන් තමයි ඒ වගේම විදර්ශනා කලින් ජීවිතවල මේ ජීවිතයේ විස්තර කියන්නේ මේ විදර්ශනා ඥානයේ දැනගැති මොනිකුණා පසුගිය දීපාරල ඇති විලාසිනාන ඒකට පස්සේ වෙන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කරන්නේ ආර්ථික ප්‍රවෘත්තිස්මන වරාණි ආත්මීයක පාරණා කමකස්සේ දෙකම බලාගෙන අවස්ථිනනර මහා විද්‍යාලය මහා විද්‍යාලයේ දනිමි දනිමි දැනීම දැනීම කියලා නැවත නැවත සිහිපත් කරනවා. අපි මේකේ සිහිපත් කරන්නේ නැහැ. විකාශයෙන් සිහිපත් කරන්නේ නැහැ. මනසේ ප්‍රමාණ වේගයේදී දැනීම දැනීම දැනීම දැනීම මේ සිහිපත් කරනකොට සබලික බවක් ඉතිරෙනවා. ආකාරයෙන් දැනීම දැනීම කියලා මෙහි කරනකොට සිතට සිටීම දෙයක් නැතිව පරාත් මේක වඩා දැනුම් බව අපට පුළුවන් අනිත් එකේදී මෙයා අනිත්‍යය විඥාන අනාත්මය කියන මේක කියන්නේ ඒ පසුබිමේ තියෙන ශූන්‍ය දර්ශනයක් බව අනිත්‍ය අනාත්මය කියන්නේ මේ මේකත් කොට තවත් එක් බවකට කියනවා මීටත් දෙකකින් එයක් අනිත්‍යය ආත්මය කියලා මේ ආකාරයෙන් ඉදිරියට එන්නේ කියන මානසික පාත්‍යයන් ඔක්කොම අනිත්‍යවාදයට අනාත්මවාදයට යොමු කරනවා. අනිත්‍ය යනාමයි කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරන යනකොට සියලුම සංස්කාර දැනදී නිරේක්ෂණීය නිවන අපේ හිතට ගන්නවා. ඒක නුවර. මේකට පුළුවන් ඒකත් වයින් සාකච්ඡා කරනවා. ඒ විස්තර දෙකම වරක් තිබුණ බලන්නේ විස්තර. ඒක දැනෙන ස්වરૂපයේ ඊළඟට බලන්න මේක දැනෙන්න ගන්න. නැවතත් විස්තර දෙක බලන්නේ විස්තර මෙන්න දැනෙන කියන අපතේ දැනෙන විස්තර. දැනෙන දැනෙන විස්තර දැනෙන ආකාරය. පිට මේ දෙක නැතිවම හොඳට පැහැදිලිව දැනෙනකොට එතන සිත් බව සහ දැනගත සිතන් බව අවබෝධ වෙනවා. මේ අවබෝධ වුණාට පසුව සිත් බව සාපකට දැනගත සාපකට සිතින්ම ඈත් කරනවා. ඒක තවත් ඊට වඩා ගැඹුරු වූ දර්ශනයක් අපට දක්නට පුළුවන්. ඒකට කරන්නේ වාසිය අනිත්‍යයි අනාත්මයි කියන එක මේ විදිහට ඒ පතරයෙන් සෑම සත්‍යයක් මනිකයන් ආසන්නයේ තේරුම් කරගන්නයි ඒ ජීවිත අපේ පිටට වෙනවා මේක මේක මේ කර්මක තුනන ඒකත් පසුව ප්‍රඥා අධිපතිය කරන කරන්නේ කරලා කරන්න පුළුවන් ඒ කිස් බවනේ විදිහට ඒ කිස් බව දැනෙන කටයුතු බලන මේ කිස් බව දැනෙන මෙන්න ස්වරයේ තියෙන හේතුන සංඥා මෙන්න හිස්වත් දකින්නට කියන වේදනාව ස්වරයේ තියෙන සාන්තික වේදනාවක් කියන ඒකේ අන්තයෙන් බලලා වේදනාව සංඥා විඥාන දේශනා පාඩේ අනුසුන දෙපළලා සිතින්ම ඒකන තුන්තරකට ඈත්ලා පසු සමස්ත වස්තුතරේන එයක් අනිත්‍යයි යක්නාත්මයි ඉගෙන සම්මිලිත පසු අනුද අනුමම මනසේ මතන සෑම ධර්මයන් අනිත්‍ය ආත්ම ලක්ෂණයට යොමු කරන විට ඉන්දී ප්‍රකට වෙන ආකාරය මේ කවර ආකාරයෙන් හෝ මේ මාසයේ අදතරස් තුළදී නිර්වාණ ධාතය සාර්ථක කර ගැනීමේ වාසනාව පරිදීලා වේවා එනි සමාධියෙන් අත්ය මෙතන සිට මරණමති භාවනාවේ නිරතවන අත්කලින් සේවා කියන ජීවිතයන්නේ පරිමාණයෙන් පැහැදිලි කියන්නේ පරිමාණයෙන් ඒ ආකාරයෙන් මරණය ගැන කරුණා කරලා සිහිපත් කරනවා. කලින් සිට කිසියම් සත්‍ය මරණයට පත්වනා දැන් ජීවිතයේ සත්‍යෝ ධර්මයේ පස්සේ අනාගතයේ ජීවිතයේ සත්‍යෝ ධර්මයේ පස්සේ මේ ජීවිතයේ සාන්තිය මාර්ගයේ ආමයේ සිටස්සලා තරණාමය ප්‍රතිද සමානම ප්‍රමාණ පස්සේ අදසත්ක ප්‍රශ්න විශ්ෝතයේ ඇතෙන් පරිදි සමානයේ මලනීය සම්බලාන දවසන් සිට දෙකම වතුනා කියලා ධර්මයේ විශේෂ ස්වභාවයේ වෙනස් ස්වභාවයේ පස්සන ආකාරයේ විපන්නාසේ පස්සන ආකාරයේ දකින්න. ඉතින් දකින්නකොට තමයි අර මානසික විදිහට සමස්ත පටලියා සුදීකෝවා කියන පස්සකට බාහිර ධර්මයක් අතරේ ඉස්සන ආකාරය දකින්න පුළුවන් වන්නේ. අන්නේ මේ අපේ පිට කොහොමද පිටපත් කරන්න පුළුවන් ලයිට් එකක් තියෙනවා තුනක් කරලා තියෙනවා